මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මේ ඉස්සෙල්ලා කියපු දෙයට අඩු පාඩුවක් මං හරියටම පැහැදිලි කරේ නැති නිසා මම නැවතත් කතා කරන්න ඕන කියලා හිතුණා. දැනට අවුරුදු 10 15කට විතර ඉස්සෙල්ලා මගේ තිබ්බ ගතියක් තමයි තදින්ම ඒවට යන්නේ නැහැ කියන එක තිබ්බා. ඊට පස්සේ ටික ටික වෙනස් වෙලා මේ කවුරු හරි මේ ඕගනයිස් කරන සංഭാෂණයක් නම් යාමත් තැන් දීලා ඒ වගේ දෙයක් නම් මං පුරුදු වුණා ඒවට යන්න නමුත් මං ඒවට ගියාට ඒවා මත්පැන් ගන්නෙ නැහැ ඒවට සම්බන්ධ වෙන්නෙත් නැහැ ඒ කතා බහට සම්බන්ධ වෙන්නෙත් නැහැ නමුත් ගුම්මගෙන ඉන්නෙත් නැහැ හිනාවෙන් එහෙම ඉන්න පුරුදු වුණා එතකොට දැක්ක විශේෂම දෙයක් තමයි මුල් කාලේ ඒක රූපාන්තරණයක් වශයෙන් මම දකින්නේ එක පැත්තකින් බලනවා මේ කට්ටිය මෙහෙමයි මම මෙහෙම නෑ කියන දේ හිත ඇතුලේ යනවා එතකොට මේ චිත්තානුපස්සනාව පැත්ත ටික ටික දියුවෙන්න පටන් ගන්නකොට මට තේරුම් ගියා මේකෙන් වෙන්නේ ආපහු මම මනින එක මේ අනිත් කට්ටිය යටපත් කරලා මම ඉහෙලයි කියලා හිතන. ඒක තේරුම් ගත්තා. ඊට පස්සේ ටික ටික ඒවට ඇලීම් ගැටීම් අඩු කරමින් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. අවසාන වශයෙන්ම සම්බන්ධ වුණේ එහෙම ක්‍රිස්තියානි මහත්මයෙක් ඇති කරපු මේ මේ මේ නක්සල් පාටියකට කොවිඩ් වලට ඉස්සෙල්ලා එතෙන්දී මම ගායනයට පවා සහභාගී වුණා. ඒ කට්ටිය වීණා වාදනය කරමින් ගායනයට ගියා. ඒකට පවා මම සහභාගී වුණා. හැබැයි හැබැයි මම ගායනයේ දිහා සති සම්පජන්යෙන් බලාගෙන ඉන්නකොට මට තේරුණා යම් යම් අවස්ථාවල මම සිහිය ගිලිහෙනවා. ගිලිහෙනවා කියන්නේ මගේ අර විනෝදකාමී බව මතුවෙන්න පටන් ගන්නවා. ඒකත් හැබැයි දැක්ක සිහියෙන්ම ඒ නිසා මේ ඒකට යට නැහැ. නමුත් ඒක දැක්කා. නමුත් දුරස්තභාවයක් තියාගෙන ඒ தત્ත්වය ගත කරන්න පුළුවන් වුණා විනෝද වුණා. නමුත් ඒ தત્ත්වය තිබ්බා. ඉතින් එහෙම දැන් ඕවට ගියා වුණාට ඒවට සම්බන්ධ වුණා අපි තුල අර අර අර ගුණය නැත්තම් ඒකට අහු වෙන්න තියෙන ඉඩ ඔව් ඒ කියන්නේ දැන් අපි කෙලස් ප්‍රහාණය කරන තෙක්ම අපි තුල කෙලස් ධර්ම සංයෝජන ධර්ම උත්සන්න වෙන්න ඉස්මතු වෙන්න පුළුවන් ඕනම අවස්ථාවක. ඉතින් ඒ නිසා තමයි දැන් අර අපි අර මුලිනුත් කිව්වේ එකයි අධාර්මික තත්වයකට වැටෙන්නේ නැතිව අපට ප්‍රිය සම්භාෂණයකට විනෝදකාමී අවස්ථාවකට සහභාගී වෙන්න ඉඩකඩ තියෙනවා නම් ඒක ਸਰව සම්පූර්ණයෙන් මගහරින්න නැතුව ඒකත් අපි කමටහනක් කරගන්න ඕන තමන්ගේ මනස උරගා බලන්න මේ වෙනකොට මම කොච්චර පුහුණු වෙලා තියෙනවද මට සති සම්පජඤ්ඤය මේ වගේ තැනකත් පවත්ව ගන්න පුළුවන් දැන් ඔය ඔබතුමා කිව්වා වගේ ඒ අවස්ථාවල විටින් විට අපි කඩා වැටෙනවාද අපේ සාංශාරිකව ඇබ්බැහි වෙලා තියෙන ගති ලක්ෂණ එතනදි මතුවෙනවා. ඉතින් ඒවා අත්හදා බලන්න මේ බඳු තැන් තමයි සුදුසුම අවස්ථා. මොකද එහෙම නැති තැනකදී අපිට මේ මනසේ හැබෑම తত্ত্বය අපිට අධ්‍යයනය කරන්න බෑ. දැන් බෝසතාණන් වහන්සේ වුණත් ಗುಣධම් වඩද්දී ඒ ඒ පාරමිතා ධර්මවලදී ඊට යෝග්‍ය අවස්ථා තෝරාගත්තා. දැන් ශාන්ති පාරමිතා පුරනකොට අසත්පුරුෂ මිනිස්සු ඉන්න තැන් හොයාගෙන ගියා. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ඒ බාලපුද්ගලයන් ඇසුරු කරන්න එපා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේම මේ බඳු දුර්ජනයින් බාලයින් ඉන්න තැන් හොයාගෙන යනවා. ඒ බෝසත් අවදීදී ඒ Tamanගේ ගුණය උරගා බලන්න. ඉතින් එතනදී උන්වහන්සේ බරපතල අර්බුද වලටපත් වෙනවා. දැන් අර කලාබු රජුරෝ සම්බන්ධව කියන කාරණේදී කලාබු රජුරෝ සම්පූර්ණයෙන් අතපය නහය කන් ඔක්කොම කපලා හානි කරනවා. එතකොට ඒ බඳු මාරාන්තික අවස්ථාවලදී පවා තමන්ගේ ශාන්තිය කොතෙක් දුරට පවතිනවද කියලා අත්හදා බලන්නට උන්වහන්සේ ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ මහ බෝසත්වරයෙක් නිසා ඉතින් අපිට අපිට ඒ ප්‍රමාණයෙන් කටයුතු කරන්න බැරි වුණත් යම් යම් හේතු සාධකත් එක්කලා අපිට නොැලැක්විය හැකි ආකාරයෙන් ජීවිත හානි පවා සිද්ධ වෙන්නට පුළුවන් බාහිර වදුර වලින් හෝ අභ්‍යන්තර වදුර වලින් හෝ ඒ ඉබඳු අවස්ථාවකදී පවා අපේ මනස මධ්‍යස්ථව තියාගන්න යම් හුරුවක් අපිට තිබුණොත් විතරයි ඒ බරපතල මරණාසන්න අවස්ථාවේදී පවා අපාගත වෙන්නට මනස සැකසෙන්නේ නැතිව විමුක්තියට හෝ සුගතිගාමී බවට අපේ සති සම්පජඤ්ඤය ප්‍රසස්ත මට්ටමක තියාගන්න පුළුවන්. අන්න ඒ සඳහායි මේ පුහුණුව. ඒ නිසා එහෙම විටින් විට අපි අධාර්මික ඒ කියන්නේ පව්කම් කියන තැනට වැටෙන්නේ නැති විනෝදකාමී අවස්ථා භජනය කරමින් ඒ වගේ පිරිස ඉන්න අවස්ථා ටිකක් ව්‍යාකූල අවස්ථා අපි ඇසුරු කරලා බලන්න ඕන. ඒ අවස්ථා තමයි අපිට ඊටාම සුදුසු අපි ඉන්න තැන හරියට හඳුනා ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ, ත්වන් සරණයි. ත්වන් සරණයි.